समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सद्गमुखदम् दम्मसवनकालो अयं वदन्ता दम्मसवनकालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ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 ඒ වගේමයි මේ ආනෙන්ජ සප්පහාය කියන මේ ආනෙන්ජ කියලා කියන්නේ පින්නතින් නොසෙල් වෙන කියන අර්ථය. නොසෙල් වෙන මානසිකත්වයකට සුදුසු නොසෙල් වෙන මානසිකත්වයට ගැළපෙන වගේ අර්ථයක් තමයි මේ ආනෙන්ජ සප්පහාය කියලා කියන්නේ. මරණාසන්න මොහොතේ අපට නොසෙල්ලෙන මානසිකත්වයකින් මේකට මුහුණ දෙන්න පුළුවන් නම් අන්න ඒක යම්කිසි ශ්‍රාවකයෙක් ලබන ලොකු ජයග්‍රහණයක්. ඉන්දති කියන්නේ සැලවෙනවා කියන එක ආනින්ද කියන්නේ නොසෙල්වෙනවා කියන එක. එතකොට නොසෙල්වෙන මානසිකත්වය සමතේ සහ විදර්ශනාව තුනේ ඇති කර ගැනීම තමයි මේ සූත්‍ර දේශනාවේ සාරය.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 දැන් අපේ ඇහැට පේන රූප ලෝක කියන වචනෙන් හඳුන්වන්නේ ඇයි කියලා තමයි බලන්න ඕනේ. ඒ ලෝක කියන වචනේ ඇතුළේ තියෙන විදර්ශනාවක්, හැඟීක විදර්ශනාවක්. ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, paludu වෙනවා කියන අර්ථය. ඒ රූප ලෝකය කියන ඒ ලෝකයේ කියන වචන ඇතුලේ තියෙන විදර්ශනාවක්. මොකක්ද ඒක ඇතුලේ තියෙන? ඒ විදර්ශනාව සැඟවුණු වචනේ අර්ථය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 ධම්ම ලෝක. ධම්ම කියන්නේ හැඟීම්, සිතුවිලි, චෛතසික ධර්ම. එතකොට අපේ හිතේ උපදින හැඟීමුත් ධම්ම ලෝක කියන්නේ ඒ ධර්මය කැඩෙනවා, බිඳෙනවා, පළුදෙනවා. එතකොට යම් කිසි කෙනෙක් නොසෙල් වෙන චිත්ත සමාධියකට හරි නොසෙල් වෙන ලෝකෝත්තර හිතක් හරි ඇති කරගන්න කැමති නම් අන්‍යයා මේ කාමය අනිත් වශයෙන් දකින්න ඕනේ. නැත්තම් අපි කලකිරෙන්නේ. ඒකයි මෙහි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ තියෙන්නේ. ඒ කියන්නේ මේ යම් කිසි කෙනෙක් දුෂ්කර වැඩපිළිවෙලක ඉන්නවා නම් දුෂ්කර ජීවිතයක් ගෙවනවා නම් ඒ දුෂ්කර ජීවිතය ගෙවන කෙනාට ඒ කටුක ජීවිතය ගෙවන කෙනාට ඒ ජීවිතෙන් උසස් ජීවිතයකට යන්න නම්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 සාමාන්‍යයෙන් කියන්නේ නිවසක තියෙන දැන් සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේම අපි කලවරේ ඉඳගෙන විදුලි පන්දමක් දැල්ලුවොත් එහෙම අපට පේනවා කුඩු කුඩු පාවෙනවා වගේ. එතකොට මේ නිවසක් තුල ඒ විදිහට වැඩිපුරම කුඩු කුඩු පාවෙන්නේ මේ නිවෙස් ඇතුළේ ඉන්න අයගේ ශරීරවල ගැලවිල ගිය හම් කෑලි. සිම් සිම් හම් කෑලි. ඕනනම් මේ විදුලි පන්දමකට අතලං කරලා පොඩ්ඩක් අත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 ඒ හංකෑලි කෙනෙක් ඉන්නවද? නෑ. ඊළඟට අපි හිතමු අපේ නියපොත්තක් කපලා බිම දානවා. ඒ නියපොත්තේ ආත්මයක් තියනවද? නෑ. ඇහි පිල්ලමක් ගැලවිලා වැටෙනවා බිමට. ඒ ඇහි පිල්ලමේ කෙනෙක් ඉන්නවද? නෑ. තමන්ගේ දතක් ගැලවෙනවා. දත අතර ගත්ත පස්සේ දතේ කෙනෙක් ඉන්නවද? දතේ ආත්මයක් තියනවද? නෑ. තමන්ගේ කෙස් ටිකක් බිම වැටෙනවා. කොණ්ඩේ පිරන්තිය.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 අර පොඩි දරුවෙකුට සෙල්ලම් බඩුවක් දුන්නාට පස්සේ කවදාවත් සෙල්ලම් බඩුවක් දැකලා නැති ලස්සන සිතුරු බඩුවක් දුන්නාට පස්සේ මොකද කරන්නේ? අල්ලගෙන දත් පිටි කාගෙන වැඩිහිටි පුරුෂයෙකුටවත් ගලවන්න බෑ ඒක. අන්න ඒ වගේ තමයි මේ ඇති වෙලා වෙනස් වෙලා කැඩිලා බිඳලා paludu වෙලා යන ආත්මත්වයෙන් තොර හිස් මේ කාම ධර්මයෝ ක්ලේශ ධර්මයෝ ලෝක සත්‍යය අල්ලගෙන බඳාගෙන දැඩි කරගෙන බලන් දෙපා අහන්න එපා මේ මගේ දේවල් කියලා කෑකෝ ගතමින් ලොකු පෙරලියක් කර කර මේ ජීවිතය අරගෙන යන්නේ. ඉතින් ඔය ඔය ඔය තදට ඔය අල්ලගත් එක ගැලවෙන්න ඕන. එතනේ නිදහස තියෙන්නේ. ඒ තදින් අල්ල ගැනීම තුළ නෙමෙයි සැනසෙල්ල තියෙන්නේ. ඔතන බුරුල් වෙන්න ඕනේ. ඒක බුරුල් වෙන්න නම් ඕවයි ඇත්ත දකින්න ඕනේ. අණුවට අසුචියේ තියෙන අසුචි ගතිය දැනෙන්න ඕනේ. ඒක දරාදයක් කියලා ඒක පහත් දෙයක් කියලා ඒක ලාමක දෙයක් කියලා දැනෙන්න ඕනේ. දැනුනොත් තමයි පණුව එතන එළියට පනින්නේ. ඒක හොඳක් සපක් කියලා දැනෙනකම්ම කෝට් එක කියලා ඉවත් කරන්න හදද්දී ආපහු රූට රූට යන්නේ, ලිස්ස ලිස්ස යන්නේ. මුවින් අල්ලගන්නේ අසුචි ගුණමයි. ඉතින් අනිච්චා වික්කවේ කාමා තුච්ඡා මෝස ධම්මා යමෙක් හොඳට මෙනෙහි කරන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ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 ඒ කියන්නේ මොකද්ද පින්නන්ට? දැන් බලන්න ඔය මේ සමහර ගංගා වලට එහෙම පාන්දරේ හිරු රැස් වැටෙනකොට නිකන් දිලිසෙනවා තනින් තන. මැණික් වගේ දිලිසෙනවා. සමහර ගස්වල මේ ඒ ගස්වල කොළ දිගේ වතුර බින්දු පිළි බින්දු ඇවිල්ලා ඒ අගේ එල්ලලා තියෙනකොට එතෙන්ට හිරු රශ්මිය වැටුණොත් මිනි කැටයක් වගේ දිලිසෙන්න පටන් ගන්නවා. ඒකනේ තමයි මායාවක් කියන්නේ. නිකම්ම නිකම් වතුර බින්දුවක් පේන්නේ මිනිකටයක් වගේ. මිනිකටයක් වගේ. අන්න ඒ වගේ කියනවා කාමයට. ලෝකයාට මේ කාම වස්තු මැණික් වගේ පේන්නේ ලොකු වගයක්, ලොකු වටිනාකමක්. හැබැයි ඒක ජල බිඳුවක් තරම් ලාමක දෙයක්. ඉතින් මායා කතමේතං කියන්නේ ඒකයි. මේ රූප ලෝකේ, සද්ද ලෝක, ගන්ධ ලෝක, රස ලෝක, ස්පර්ශ ලෝක, ආදරය ආදී මේ ලෝක විතරනේ රාගාදී කෙලස් ධර්ම වුණා. මේවා මේ මායාවල් වගේ. වැඩිහිටි කෙනෙකුට තනකොළ ගහක් අග එහෙම නැත්නම් ජලයේ හරි අරම මැණික් කට වගේ දිලිතන ජල බිඳු දැක්කට මේ එයා මුලාවටපත් වෙනවා. එයා දන්න මේ මේ වතුර වලට ඉරව වැටලා නෙමෙයි මෙතන ඇති මැණිකක් නැහැ කියලා. පුංචි දරුවෙකුට දැක්කොත් මොකද වෙන්නේ? ඒ දරුවා දල්වගෙන බලාගෙන ඉන්න මොකන්ද මේ දිලිසෙන්නේ වටින එකක් වගේ වටින එකක් වගේ කියලා. අන්නේ වගේ තමයි පොඩි ළමයාගේ තමයි මේ ලෝක සත්‍යෝ මේවා අල්ලගෙන ඉන්නේ. මැණික් කට වගේ අල්ලගෙන ඉන්නවා. හැබැයි වතුර බින්දුව වගේ ලාමකයි. මායාකතමේ තම් වික්ක වෙනකොට බාල ලාපන ඒ විතරක් නෙමෙයි ඒවා මගේ කරගෙන ජීවත් වෙනවා මගේ කරගත්තට පස්සේ මසුරුකම එන්නේ මොකද්ද මසුරුකම කියන්නේ මේක මට විතරයි කියලා හිතිය හැඟීම් අපේක මහත්මේ සඳහන් කළා විවාහ වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ වටපිට බලන්න නිදහසක් නැහැ කියලා. අන්න බලන්න. ස්ත්‍රියක් පුරුෂයෙක් මගේ කරගත්තම පුරුෂයෙක් ස්ත්‍රියක් මගේ කරගත්තම වෙනදී වටපිට බලන්නව නිදහසක් නැහැ. මොකද ඒ වටපිට බැලීම තුලත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් එතකොට බාලලාපන යමක් මගේ කර ගැනීම යමෙක් මගේ කර ගැනීම බොහෝ දුක් ඇති වෙන්නට හේතු වෙන බාල වැඩපිළිවෙලක්.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 ඒකනේ පින්නාදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත් මහණෙනි පියවුරුමේ ඉන්න කියලා. පියවුරුමේ හිටියොත් මායාවට ගොදුරු වෙන්නේ නැහැ. ඒකත් මතක් කරන්න ඕන. අර පුංචි කැටකිරිල්ලක් කුඹුර මේ හාන වේලාවක ආපු වේලාවක අර කුඹුරේම තිබ්බ පස් පිටැල්ලක් උඩ අවුව තපිනවා. හැබැයි මෙයාට තාත්තා කියලා ගියේ කුඹුරේ පස්පිඩැල්ලේ උඩ ඉන්න නෙමෙයි. පස්පිඩැල්ලේ අස්සේ තියෙන පොඩි මේ ගුහාවක් වගේ. අන්න ඒකින් කියලා තමයි ගියේ පියා. කුරුළු තාත්තා එහෙම කියලා කියේ. හැබැයි මේ කැටකිරිලි මොකද කළේ? තියෙන පඬිතකමට ආසාවට අවුව තපින්න අර පස්පිඩ උඩට වෙලා හොඳට අවුව තපින්න උකුස් එක්ක වෙලා මොකද කළේ? එක පාට මේ සතා අල්ලගත්තා.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 අර මේ කැටගිරිල්ල පැරියා. කැටගිරිල්ල වේගෙන් පියාඹගෙන එනවා. ඒ පස්සෙන් උකුසත් වේගෙන් පියාඹගෙන එනවා. කැටගිරිල්ල වේගෙන් ඇවිල්ලා අර කැටේ උඩ ලගින්න වගේ ඇවිල්ලා හරවල යනවා ඇතුළට. ගුහරතුලට. උකුස වේගෙන් ඇවිල්ලා මොකද වෙනවද? පස් පිටේ ඔලුව හැප්පිලා මරණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කැටගිරිල්ල අර පස් පිට උඩ හිටියනේ. ඒක තමයි කියන කාම වස්තු.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 මනුස්ස ලෝකේ දැන් බලන්න දැන් මනුස්ස ශරීරයකට යමෙක් ඇලී ගලී ඉන්නවා කියන්නකෝ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ ඇලී ගලී ඉන්න මේ මනුස්ස ශරීරය මොන වගේ එකක්ද? පිළිකුල් එකන්නේ. මනුස්ස ලෝකයක මනුස්ස ශරීරයක් කියන්නේ ස්ත්‍රී පුරුෂ ශරීරයක් කියන්නේ ඒක පිළිකුල් සහගත දාඩිය කලන මුරුණු තෙල් තියෙන මැස්සෝ වහන එහෙම මේ මල බූපවා තියෙන පිළිකුල් සහගත එකක් නෙමෙයි මනුස්ස ශරීරයක්.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 ඒක ඇද සඳහන් කළේ මනුෂ්‍ය කාමයන්ට අහු වෙච්ච කෙනා අහු වෙලා හිටපු කෙනා දීර්ඝ කාමයන්ට අහු වෙනවා කියන කහන දෙයක් නෙමෙයි. ඒක හරියට මෙන්න මේ වගේ. ඇඳුම් වලට කැමති කාන්තාවක් ඉන්නවා. විවිධ ඇඳුම් වලට කැමති කාන්තාව විවිධිතුරු ඇඳුම් වලට කැමති කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව මේ ඔන්න විශාල ඇඳුම් තියෙන වෙළඳසාලකට කවුරුහරි එකගෙන යනවා. සාමියා හරි එකගෙන යනවා. එකගෙන කියලා කියනවා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 මේ කාමයන්ගේ ආදීන මනුෂ්‍ය කාම දිව්‍ය කාම ආදී මේවායි ආදීන නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන මෙන්න මෙයාට මේ වගේ කලකිරීම තියෙනවා කලකිරීම කියලා මෙයා බලනවා මේකෙන් ඉහළ දෙයක් තියනවද අන්න එතකොට මෙයාට අරමුණු වෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක ප්‍රථම ධ්‍යාන සැපය ද්විතිය ධ්‍යාන සැපය තතිය ධ්‍යාන සැපය චතුර්ථ ධ්‍යාන සැපය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 ප්‍රථම ධානයට යන කෙනා අර කාමයන්ගෙනුත් කාම වස්තු වලිනුත් ඒ විතරක් නෙවෙයි ව්‍යාපාද තීරමිද්දාදී සියලු ක්ලේශ ධර්මයන්ගෙනුත් ඉවත් වෙලා තමයි ඒ සුදුසුකම ලැබුවේ. ඒක සාමාන්‍ය පෙළ සමත් වෙලානේ උසස් පෙළ කරන්න යොමු වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ කාමයන් කෙරෙහි කලකිරුණු කෙනාට කාමයන්ගෙන් හිත මිදුණු කෙනා තමයි ප්‍රථම ධානයට යන්නේ. කාමයන්ගේම වැටි වැටි වැටි වැටි ඉන්න කෙනා එහෙමින් අතරේ ප්‍රථම ධ්‍යාන යනවා කියන දෙයක් වෙන්නේ නැහැ. ඒක අභෞවයයි. එතකොට යම් කිසි කෙනෙක් හොඳට කලකිරීම ඇති කරගෙන ඔන්න ප්‍රථම ධ්‍යානෙට යනවා. ප්‍රථම ධ්‍යානයේ තියෙනවා විශේෂාංග පහක්. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. එතකොට ඒ ප්‍රීතියයි ඒ සුඛයයි කියන්නේ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 මොන තරම් සැපයක්ද මොන තරම් ලාභයක්ද මොන තරම් වාසනාවක්ද ඒක. රාක්ම සැපේ විඳින්න පුළුවන් මනුස්ස ලෝකෙදගෙන. ඉතින් ඕව දැනෙන අය තමයි ඉතින් මොකද කරන්නේ? ඕව දැනෙන අය තමයි ඉතින් පස් කඩ අරගෙන ඊළඟට මේ භාවනාසන හොයාගෙන සක්මන් කර කර ඕවා ගැන දැනගත් අය. ඒ සැපේ හොයන්න යන්නේ මනුස්ස ලෝකෙදගෙන. ඉතින් මේ ආනේ සප්පාය සූත්‍රය සඳහන් කරන්නේ මේ විදිහට මෙන්න මෙහා හතරවෙනි ධ්‍යානය දක්වාම හිත ගන්නවා. අන්න ඒක ආනෙන්ජ සැපයක්. ඒක නොසෙල්වෙන මානසිකත්වයක්. හතරවෙනි ධ්‍යානයට ගියා කියන්නේ ඒක නොසෙල්වෙන මානසිකත්වයක් වෙනවා. එවැනි මානසිකත්වයන් කියනවා කර්මන්නේ අවස්ථාවක්. හිත හොඳට කර්මන්නේ කරගත් අවස්ථාවක්.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 ඒ වගේ අපිට එහෙම ඉන්නවා අපි යාරට කියනවා මහා වද කියලා. මහා කරදරකාරයෝ කියලා. එහෙම යම් කිසි කෙනෙක් මහා වදයක් වුණොත් මහා කරදරයක් වුණොත් එයත් එක්ක ජීවත් වෙන්න හිතනවද සාමාන්‍යයෙන් අපිට එකට? අපිට හිතෙන්නේ නැහැ. අපිට ඒ වගේ මහා කරදරකාරයොත් එක්ක එකට ඉන්න හිතෙන්නේ නැහැ. දැන් හැම යාළුවෝ ටිකක් ඉන්නවා මේ යාළුවෝ ටික අතර ඉන්න මහා කරදරකාර යාළුවෙක්. අපි හැමතිස්සෙම මොකද කරන්නේ?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 මේවා හරිම වදයක් වෙනවා. මේවා හරිම මේ කරදරයක් වෙනවා. මේව තියෙන හින්දානේ මේ දරාවටපත් වෙන්නේ. ඒකනේ දැන් මේ රූපය තියෙන හින්දානේ මේ දරාවටපත් වෙන්නේ. ඉතින් දරාවටපත් වෙන්නේ කොච්චර දුකක්ද? මේ හින්දානේ මේක තියෙන හින්දානේ මේ හිසරද කකුල් කැක්කුම් කොන් දෙකක්කුම් මේ රටේ නැති ස්පිරිතාල ගන්න රස්තියාදු වෙවි ක්ලිනික් යමින් මේ ලේකේ පරීක්ෂා කරමින් මේ ඔක්කොම සෙල්ලම් මේ ශරීරයෙන් දනේ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 කියන්නේ රූපය නැති අරූපාවචර ධාන. අන්න එතකොට යාට හම් වෙනවා ආකාසා නංචායතනෙ කියන ධාන මට්ටම. මෙයා මොකද කරන්නේ? මේ කාමයන් ගැන කලකිරීමෙන් විශේෂයෙන් ඊළඟ මේ සතර මහා ධාතුන්ගේ සකස්ුරුමේ රූපය ගැන කලකිරීම මෙයා මොකද කරන්නේ? මේ රූපයෙන් තොර අරූපාවචර ආකාසා නංචායතන ප්‍රථම ධානයට සමවැදෙනවා.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 ඊළඟ දුර්ජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කොටස ඊළඟ කොටසේ එයාලටත් මේ කාමයන් ගැන කලකිරීලා විශේෂයෙන් සතර මහා ධාතුන්ගේ සකස් වූ රූප ගැන කලකිරීලා මෙයා මොකද කරන්නේ විඥානං ඡායතනයට සම්බන්ධනවා. ඒතරදිත් අර වගේ. සමහර අය ඒක තුල සුව විඳින්මින් වාසය කරලා මරණින් මතු ඒ භ්‍රමතලයට යනවා. සමහර අය ඒ විඥානංච ආයතනයම විදර්ශනාවට අරගෙන නාම රූප වශයෙන් ඒ කියන්නේ විඥානංච විඥානංච ආයතනය කියන නාම ධර්මයක් ඒ නාම ධර්ම උපදින්න හේතුන විවිධ අවිද්‍යාව තණ්හා කර්ම ආදී මේ විවිධ රූප ආදිය ආදී හොඳට අරගෙන විදර්ශනා කරලා අරියත්‍රපත් වෙලා සසර ගමන අවසන් කරනවා ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආකින්චං ඡායතනය එතනදිත් අර වගේමයි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 ඊළඟට මේ විදිහට නේව සංඥා නා සංඥා ඇතුළට ගිහිල්ලා ඒ ධානයේම සුව විඳ විඳ විඳ කෙනා මරණින්මත් ඒ බ්‍රහ්මතලයේ උප්පත්ති ලැබෙනවා. සමහර අය මොකද කරන්නේ? ඒ අෂ්ට සමාපත්තලේ අටවෙනි සමවත උනේ නේව සංඥා නා සංඥා ඇතුළේ විදර්ශනාට අරගෙන එයා ආශ්‍රය කරලා රහත් වෙන සෙලුම් පානවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ ආනින්ද සප්පාය කියන සූත්‍රය ශ්‍රාවකයන්ට දේශනා කළේ. ඉතින් මේක හරිම ලස්සන සහ මේක හරිම ගැඹුරු දේශනාවක් කියලා අපිට හිතන. ඒ කියන්නේ හරි මේක ලොකු දෙයක් කියලා අපිට යන්න ලොකු ගැඹුරක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ආකාසංචායතනය, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේසඤ්ඤාන ආසඤ්ඤායතන, ඊළඟට ආශ්‍රයසය කිරීම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 මේ මනුෂ්‍යකාම දිව්‍යකාම අභිභාගිය එවැනි දේවල් වලින් අපට ලැබෙන සැපේ තහා ගිය උතුම් සැපයක් ලැබෙන මේ ධ්‍යාන මට්ටම් තමන්ගේ ජීවිතයක් දකින්න. ලොකු උත්සාහයක් දරන්න ඒ වෙනුවෙන් කැප වෙන්න මේ වටින ජීවිතයේ එවැනි අර්ථානුක දෙයක් වෙනුවෙන් යොමු කරන්න කියලා කාර්නික සිහිපත් කිරීමක් සිද්ධ කරමින් අපි ධර්ම දේශනාව සංකරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම අතිවතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නටමත් මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක්ද වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති